පෙරවන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපි සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අද විනාඩි කිහිපයක් ප්‍රමාද වුණා. මොකද අන්තර්ජාලයේ සම්බන්ධතාවයේ යම් ගැටලුවක් එකවරම මතුවුණු නිසා එතකොට අද දවසෙත් සම්බන්ධ වෙලා ඉන්න ගෞරවනීය ස්වාමින් වහන්සේලාත් ඒ වගේම පිළිපෙන්නතුණෝ සියලු දෙනාම අපි තාම ගෞරවයෙන් පිළිගනිමින් අද සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අපි පසුගිය සතියේ කතා කළේ සීල පාරමිතාවේ සීල පාරමිතාව පිළිබඳව එහි අපි සති කිහිපයක් සාකච්ඡා කරමින් ඇවිත් පසුගිය සතියේ සාකච්ඡා කළේ සීලය හුදෙක් ශික්ෂණයක් හැටියට පමණක් පවත්වා නොගෙන එය සංවරයක් හැටියට චිත්තාභ්‍යන්තරයෙන් ඊට අදාළ මානසික සංවරය ගොඩ නැගුණොත් තමයි ඒක පාරමිතාවක් බවට පත් වෙන්නේ ඊට අදාළ ගුණාංග මනස තුල ශක්තිමත්ව ගොඩ නැගුණහම තමයි එය තමන්ගේ ප්‍රകൃතිය බවට පත් එතකොට ඒ කාරණේ අපි විශේෂයෙන් සම්බන්ධ කරගත්තා අපේ රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් දක්වලා තියෙන අර්ථ විග්‍රහයට සම්බන්ධ කරගත්ත ඒ කියන්නේ සීලය යනු කෙනෙකුගේ ප්‍රകൃතියයි කියන කාරණේට එතකොට තිරිසන් සත්වයින්ගේ ප්‍රകൃතිය තිරස්චීන සීලය එහෙම නැත්නම් තිරස්චීන ධර්මය මිනිස්සයින්ගේ ප්‍රകൃතිය මනුෂ්‍ය ධර්මය හෙවත් මනුෂ්‍ය සීලය ඒ වගේම ආරයන් වහන්සේලාගේ ප්‍රകൃතිය ආර්ය ධර්මයේවත් ආර්ය සීලය. එතකොට මනුස්සයින් හැටියට අපි මනුස්ස ධර්මය ප්‍රගුණ කරගෙන ඉන් ඔබට ආර්ය ධර්මයේහි ආර්ය සීලෙහි පිහිටන්නට වෑයම් කරනවා. නමුත් මුලදී අපට ඒක උත්සාහයෙන් කළ යුතු බොහොම දුෂ්කර කටයුත්තක් හැටියට දැනෙනවා. ඒ කුමක් නිසාද? මනසේ ඊට අදාළ ගුණාංග අවදි නොවී අපි ඒ සඳහා කායික වාචසිකව පමණක් යම් ප්‍රයත්නයක යෙදෙන නිසා. නමුත් කාලයක් අපි අවංකව ඒ සඳහා කැප වෙනකොට අපිට දැනෙන්න ගන්නවා මනස ඇතුලේ පවතින වෙනස සහ ඒ පෙරලිය. ඒ දෙබිඩි ගතිය දැනෙන්නට ගන්නවා. මනස වෙනත් ස්වභාවයකින් කටයුතු කරන්නේ. අපි කය වචනය වෙනත් ආකාරයකින් ශික්ෂණය කරගෙන පවතිනවා. එතනදී කෙනෙක් ඒ ඒ තනත්තාගේ ප්‍රඥාවේ ප්‍රමාණයට තීරණ දෙකකට එළඹෙන්නට පුළුවන්. එකක් තමයි ඇතුළ සංවරයක් නැතිව අපි පිටින් පමණක් දේවල් හිර කරගෙන සංවර කරගෙන ශික්ෂණය කරගෙන ලෝකෙට එක විදිහකට පෙනී සිටියට අපේ ඇතුළ එහෙම නැහැනේ මෙතන අවංක බවක් නැහැනේ මෙතන වංචනික බවක් බොරුවක් ව්‍යාජ බවක් මෙතන තියෙන්නේ කියලා දැනෙනකොට ඒ තනත්තා අර මනසේ තියෙන හැබෑ ස්වභාවයම ප්‍රකට කරමින් අපි ඇතුලේ එකයි පිට එකයි කියලා එහෙම කටයුතු කරන්න වංචනික විදිහට කටයුතු කරන්න දෙබිඩි විදිහට කටයුතු කරන්න වංකව ක්‍රියා කරන්න මට පුළුවන් කමක් නැහැ නිසා මගේ ඇතුලෙන් එන ස්වභාවය මම එහෙමම ඒක ප්‍රකට කරනවා ඒක තමයි මගේ ඇත්ත తත්වය කියලා අර ඇතුළතින් එන දුර්වල මානසික තත්ත්වයන් මේ ඒ හැඟීම් වලට වහල් වෙන ගතිය ඒවා ප්‍රකට කරමින් අර සීල ශික්ෂණය සඳහා Taman ගොඩනගාගත්තු පසුබිම අතහැරලා දාන්නට පුළුවන්. ඒක තමයි නුවණ මද කෙනෙක් අතින් මනස ශක්තිමත් නැති කෙනෙක් අතින් සති සම්පජඤ්ඤයෙන් තොර කෙනෙක් අතින් වෙන්න පුළුවන් දේ එහෙම නැත්නම් එන්නට පුළුවන් නිගමනය තමයි එය එතකොට දැන් මේක සිද්ධ වෙන්නේ සීල ශික්ෂණය තුළ අපි පුහුණු වෙන්නට පටන් ගන්නවා. පටන් ගත්තා වුණාට Tamanට ඒ තුළ පරිපූර්ණ බවක් දැනෙන්නේ ආස්වාදයක් දැනෙන්නේ සතුටක් දැනෙන්නේ Tamanට සඳහා ශක්තියක් තියනවා කියලා දැනෙන්නේ. එතකොට Taman පිළිබඳව යම්කිසි හීනමානයක් ඇති වෙන්නට පුළුවන්. එතකොට මේ හීනමානයත් එක්කලා ඒ තනත්තා නිගමනය කරන්නට පුළුවන් මීට වඩා හොඳයි මම සාමාන්‍ය තත්ත්වෙන්න පවතින. ඒතොර පැවිද්දෙක් නම් එතනින් පස්සේ තීරණය ආවට පස්සේ පැවිද්දා නැවත ගිහි බවට පැමිණෙන්නට පුළුවන්. ඒ වගේම ගිහියෙක් හැටියට සංවරව සිල් රැකගෙන හිටියන ඒ ගිහියා නැවත අර පෙර පැවතුනා වගේ අර සීලය සඳහා ආර්ය සීලය සඳහා මුතු උත්සාහයක් ගන්නෙ නැතිව ඒ තනත්තා නැවත පෙළඹෙන්නට පුළුවන් අර තමන්ගේ හැඟීම් වලට වසඟව කටයුතු කරන ස්වභාවය. ඒතකොට ඒ තනත්තාට ඒක දැනෙන්නේ තමන්ගේ අවංක බව ඊළඟට තමන් මේ ලෝකෙට නිකන් එක විදිහකට රඟපාලා තේරුමක් නැහැ. අපි ඇත්ත తত্ত্বය ලෝකයේ තුල ක්‍රියාත්මක කරන්න ඕන වගේ එක්තරා හැඟීමකින් සාධාරණීකරණය කරමින් ඒතනත්තා එබඳු නිගමනයකට එන්නට පුළුවන් ඒක තමයි සති සම්පජඤ්ඤේ අඩු මානසික ශක්තිය වීරය අඩු තමන්ගේ නිර්වාණගාමිනී ප්‍රතිපදාව පිළිබඳව ආර්ය ප්‍රතිපදාව පිළිබඳ පැහැදිලි දැක්මක් නැති කෙනෙක් එන්නට පුළුවන් නිගමනය තමයි ඒක ඊළඟට ටිකක් සිහිබුද්ධිය ඇති තමන් පුරුදු පුහුණු කරන ප්‍රතිපදාව ගැන යම්කිසි දැක්මක් ඇති ඒ මඟ යන්නට සාංශාරික හුරුවක් ඇති ඒ සඳහා කැපවීමෙන් වීරය කරන කෙනෙක් මේ තමන්ගේ මනසේ සහ බාහිර ප්‍රතිපදාවේ තියෙන මේ ද්වන්ද භාවය ඒ දෙබිඩි බව දැනෙනකොට ඒතනත්තා එතන ඉඳලා උත්සාහ කරනවා මේ සීලය මෙහෙම රැකලා නම් තේරුමක් නැහැ මම කායික වශයෙන් කොච්චර සංවර වෙන්න උත්සාහ කළත් මානසික වශයෙන් සංවර වෙන්න උත්සාහ කළත් මගේ මනස එතන නැහැ එතකොට මානසිනුත් මම කොහොමද අවංකව මෙහි යෙදෙන්නේ? මම කොහොමද සතුටින් සිල් රකින්නේ? මම කොහොමද සැහැල්ලුවෙන් සිල් රකින්නේ? මම කොහොමද මේ ප්‍රතිපදාවට අවංකවම අවතීර්ණ වෙන්නේ? අන්න ඒ විදිහට නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරන කෙනෙකුට තමයි ඇතුළත මානසික தত্ত্বයට බාහිර පමුණවා ගන්නවා වෙනුවට බාහිරින් තමන් ගොඩනගා ගන්නා ඒ ප්‍රතිපදාවට අනුකූලව ඇතුළත සංවර කිරීමේ යම්කිසි වැඩපිළිවෙලක් ආරම්භ කරන්නට පුළුවන් අන්න එබඳු තීරණයකට එන කෙනෙකුට විතරයි අර කායික වාචසික වශයෙන් අමාරුවෙන් බලහත්කාරයෙන් වෙහෙස කර විදිහට ගොඩනගාගෙන යන ශික්ෂණය එය මානසික සංවරයක් බවට පමුණුවමින් එය සාංශාරික පාරමී ගුණයක් හැටියට පවත්වන්නට පුළුවන්කම ලැබෙනවා. දැන් අද දවසෙත් අපි දැක්කා අන්තර්ජාලයේ දැන් කාමය පිළිබඳව ආදරය, සෙනෙහස ආදී ලෝකයේ බොහොම උසස් දේවල් හැටියට අගය කරනවා. එතකොට පුරුෂයෙක් ස්ත්‍රියකට ඇලුම් කිරීම, ස්ත්‍රියක් පුරුෂයෙකුට ඇලුම් කිරීම වගේ කාරණා ඒවා ඒව හඳුන්වන්නේ ධර්ම රාගය ඒ කියන්නේ එතන රාගයක් පවතිනවා නිර්වාණයට බාධක ධර්මයක් එතන පවතිනවා හැබැයි ඒක ලෝක ධර්මයට පටහැනි නෑ එතකොට මේ මනුස්ස මනුස්ස සීලය තුල මනුස්ස ස්වභාවය තුල ඒක විකෘතියක් නෙමෙයි අර ආර්ය ස්වභාවයට එතනින් ඔබ්බට යන්නට ඕනේ. මනුෂ්‍ය ධර්මයන් අතික්‍රමණය කරලා උත්තරී මනුෂ්‍ය ගුණයකට යන්නට ඕන ආර්ය ස්වභාවයටපත් වෙන. හැබැයි අර මනුෂ්‍ය ධර්මය තුල ඒක විකෘතියක් නෙමෙයි. නමුත් වර්තමානයේ අපට පේනවා ස්ත්‍රිය ස්ත්‍රියකට ඇලුම් කරන්න, පුරුෂයා පුරුෂයෙකුට ඇලුම් කරන්න, ඒ විදිහට තමන් කැමති කෙනාට ආදරය කරන්න තියෙන්න ඕන. ආදරය කියන එක පිවිතුරු දෙයක්. ඒක බොහොම පිරිසිදු දෙයක්. ඒක ඇතුළතින් මතුවෙන දෙයක්. එතකොට ඒකට දොස් කියලා හරියන්නේ නැහැ. ඒකට නීති පනවලා හරියන්නේ නැහැ. ඒකට බාධා කරලා හරියන්නේ නැහැ. ඒක අවඥාවෙන් දැකලා හරියන්නේ නැහැ. ඒකට සමාජය තුල ඉඩක් හදලා දෙන්න ඕන වගේ කතන්දරයක් සමාජය තුල වර්තමානයේ විශේෂයෙන් බටහිර ලෝකයේ ඒවා නීතිගත කරලා තියෙනවා. දැන් ලංකාව තුලත් ඒවා විශේෂයෙන් කතා බහට ලක් වෙනවා. සහ පාර්ලිමේන්තුවේ පවා ඒවා නීතිගත කළ යුතුයි කියන තැනට කතා කරනවා. එතකොට දැන් අර ආදරය සෙනෙහස පිවිතුරුයි කියන අදහසේ ඉඳලා ඒ ඇතුළතින් එන දෙයට ඉඩ දෙන්න ඒක තමයි ඒ පුද්ගලයාගේ ඇත්ත తত্ত্বය. එතකොට ඒකට බාධා කිරීම සුදුසු නැහැ. අන්න ඒ වගේ තැනක තමයි සාමාන්‍ය සමාජය ඉන්නේ. එතකොට අර අපි අපි කිව්වේ අර ඇතුළත පිටත දෙබිඩි ගතියක් දැනෙනකොට ඒ එන පළමු තීරණය සති සම්පජඤ්ඤයෙන් තොරව මේ ආර්ය ප්‍රතිපදාව පිළිබඳ નિවරදි දැක්මක් නැති කෙනෙක් එන්නට පුළුවන් සාමාන්‍ය ගතිය තමයි ඒක මානව හිමිකමක් ඒ ඒ මනුස්සයාට හිතෙන විදිහට නිදහසේ කටයුතු කරන්න තියෙන්න ඕන ඒකට බාධා කිරීම සුදුසු ඒකට අවඥා කිරීම සුදුසු ඒ විදිහට අර මිනිස්යාගේ චිත්තසංතානයේ මතුවෙන මේ දුර්වල මනෝභාවයන් උදාර ගුණයන් හැටියට වර්ණනා කරලා ඒවා නිදහසේ ක්‍රියාත්මක කරන්න පාරිසරික වාතාවරණයන් ගොඩනගන්නට උත්සාහ කරනවා ඒව තමයි මානව හිමිකම් මානව අයිතිවාසිකම් ආදී වශයෙන් ඒවට ලොකු ලොකු නම් තියාගෙන ඒවා සමාජගත කරන්නට යම් වෑයමක් දරනවා. එතකොට මේ ආර්ය සීලය පුහුණු කරන්න උත්සාහ කරන කෙනා ඒ වගේ අදහසකට පැමිණෙන්නට පුළුවන්. නමුත් එතනදී අපි තේරුම් ගන්නට ඕන ප්‍රධාන කාරණය තමයි ආර්ය සීලයට අනුගත වෙන්නට උත්සාහ කරන කෙනා ගිහියෙක් නම් ඒ ගිහියාට Tamanගේ සරාගී බව පවත්වන්නට පුළුවන් සීමාවක් තියෙනවා කුමක්ද සීමාව ලෝක ධර්මයන්ට අනුගත. ඒතකොට ලෝක ධර්මයන්ට අනුගතව පවත්වන ඒ රාගය තමයි ධර්ම රාගයයි කියලා හඳුන්වන්නේ. එතකොට ඒ ඇතුලෙන් එන දෙයට මං ඉඩ දෙන්න ඕනේ. ඒක පිවිතුරු දෙයක්. ඒකට බාධා කරන්න හොඳ නැහැ. ඒ ඇතුලෙන් එන හැඟීම තමයි අවංක හැඟීම. ඊට වඩා අපිට මේ ඇතුල එකක් තියාගෙන පිටින් නිකන් රඟපාන්න බෑ. ඇතුලෙන් යෝජනා කරන දේ වෙන එකක් නම් මට පිටින් වෙන විදිහකට හැසිරෙන්න බෑ කියලා අර ඇතුලෙන් එන එකටම ඉඩ දීලා ඒ තනත්තා ලෝක ධර්මයට පටහැනිව කටයුතු කරනවා නම් එතන තියෙන්නේ අධර්ම රාගය, විෂම ලෝභය. එතකොට ලෝභ කරන්නට ලෝභය කියන එක ආර්ය ප්‍රතිපදාවට ප්‍රතිවිරුද්ධයි නිර්වාණගාමිනී මාර්ගයට ප්‍රතිවිරුද්ධයි. නමුත් ඒ ආර්ය தත්ත්වය Tamanගේ ප්‍රകൃතිය බවට පත් වෙනකම් පුද්ගලයා තුල ලෝභය ක්‍රියාත්මක වෙනවා. ඒක ධර්මතාවය. එතකොට අඳුම තරමින් ඒතනත්තාට පුළුවන් වෙන්න ඕන ඒ පවතින ලෝභය අවම වශයෙන් ලෝක ධර්මතාවයන්ට අනුගත මට්ටමින් පවත්වා ගන්න. එතකොට තමයි ඒක ස්වභාවික ලෝභයක් වෙන්නේ. ඒක විෂම ලෝභයක් බවටපත් වෙනවා. සීමා මායිම් අතික්‍රමණයකට. Tamanට සමාජයක් තුල සදාචාරය තුල Tamanට අයිති නැති දේවල් අයිති කරගන්නට. Tamanට නීත්‍යානුකූලව අතපවන්නට බැරි සීමාවේ තියෙන අනුසන්තක දේ මාසන්තක වේවා. ඒක මට කොහොම හරි ලැබෙනවා නම් හොඳයි. එතකොට ඒ විදිහෙන් හිතන්න ගිහිල්ලා ඉතින් මට කරන්න දෙයක් නෑ. ඒක මගේ හිතේ ස්වභාවය. ඒක මගේ කැමැත්ත. ඉතින් මගේ ඇතුලෙන් එන දෙයට මට බාධා කරන්න බෑ. ඒකට නිදහස තියෙන්න ඕන මට. ඒක මානව හිමිකමක්, ඒක මානව අයිතිවාසිකමක් කියලා ඒවට ඉඩ දෙන්න ගියොත් එතකොට එතනින් එහාට අර ආර්ය ධර්මයේ කෙසේ වෙතත් මනුෂ්‍ය ධර්මයේවත් එතන පවතින්නේ නැහැ. එතකොට අන්න ඒ වගේ තත්ත්වයක් තමයි අර ආවාහ විවාහ වීම සම්බන්ධව අද වර්තමානයේ තුල ගොඩනගා ගනිමින් පවතින්නේ. ඉතින් ඒ අය තර්ක කරනවා මොකක්ද ඒකේ ඇති වැරද්ද මොකක්ද ඒකේ ඇති ප්‍රශ්නේ තමන් කැමති නම් අනිත් කෙනත් කැමති නම් ඒතර තමන් කැමති අනිත් කෙනා කැමති කියලා හරියන්නේ නැහැ මේ විශ්ව ධර්ම න්‍යාය හේතුඵල ධර්මතාවය. දැන් අපි හිතමු තමන් සන්තක පුරුෂයෙක් අනුන්සන්තක පුරුෂයෙක් තමන් සන්තක බිරිඳක් අනුන් සන්තක බිරිඳක් එතකොට තමන් සන්තක භාර්යාව තමන් සන්තක පුරුෂයා කියන තැන කාමසේවනයේ යෙදීම නිර්වාණයට ප්‍රතිවිරුද්ධ වුණාට ඒක ලෝක ධර්මතාවයේ අතික්‍රමණය කිරීමක් නෙමෙයි. නමුත් අල්ලපු ගෙදර කාන්තාවක් කැමති නම් ඉතින් ඒ මං බලහත්කාරයෙන් එකට හිටියා නෙමෙයි ඇයගෙත් කැමැත්තෙන් තමයි මම එකතු වුනේ. ඒ නිසා ප්‍රශ්නයක් නෑ. අපි දෙන්නට දෙන්න කැමති නම් ප්‍රශ්නයක් නෑ. ගෙදර ගෙදර නෝනාගෙනුත් ඒකට ඉඩ ලැබෙනවා නම් එයාත් ඒක අනුමත කරනවා නම් එයාත් තව මහත් එක්ක එක්කලා සම්බන්ධ වෙනවා. එන ඉතින් ප්‍රශ්නයක් නෑ. ඒක එක්තරා ජීවත් වීමේ ක්‍රමයක්. එහෙම නැත්නම් ඒක මේ වර්තමානයේ අලුත් සමාජයේ තියෙන මානව නිදහස. කියලා යම්කිසි කෙනෙක් හඳුනාගෙන අර පරස්ත්‍රීන් පරපුරුෂයන් ඇසුරු කරනවා නම් ඒක නීතිගත කරපු පමණට ඒක පවුලේ අය විසින් අනුමත කරපු පමණට ඒක ඔවුනොවුන් විසින් එකඟ වෙච්ච පමණට ඒක ධර්මතාවයක් බවට පත් වෙන්නේ නැහැ. එතන තියෙන්නේ අධර්ම රාගයමයි. එතන ක්‍රියාත්මක වෙන්නේ ඒ පරදාර සේවනයමයි. ඒකෙන් ඒක එහෙම නෙමෙයි කියලා සම්මුති හදා ගන්න පුළුවන්. මිනිස්සෙයින්. අපි මීට පෙර කතා කරලා තියෙනවානේ සීලය සම්බන්ධව කතා කරනකොට සීලය පිළිබඳව සදාචාරය පිළිබඳව මනින්න මෙනුම් තුනක් තියෙනවා. පළවෙනි එක තමයි විශ්ව ධර්ම න්‍යාය හේතුඵල ධර්මයට. දෙවෙනි එක තමයි සමාජ සම්මුති සහ නීති. තුන්වෙනි එක තමයි Tamanගේ ප්‍රතිපදා. එතකොට තමන්ගේ ප්‍රතිපදාව තමන්ට ආවේනිකයි. එතකොට හැමදාම උදේට සහ හවසට කෑම කන සාමාන්‍ය ගිහියෙක් විකාල භෝජනයෙන් වළකිනවා කියලා යම් දවසක පොය දවසක අදිෂ්ඨාන කරගත්තාම ඒතනත්තා විකාල භෝජනය කිරීම වරදක් වෙන්නේ ඉර හැරුණට පස්සේ ආහාර ගැනීම වරදක් වෙන්නේ හේතුඵල ධර්මය මත නෙමෙයි. රටේ නීතිය මත නෙමෙයි රටේ නීතියෙන් තහනමක් නැහැ රැයට කෑවයි කියන්නේ. එතකොට ඒක වරදක් වෙන්නේ තමන් එහෙම නොකරන්නට අදිස්ථාන කරගත්තු තමන්ගේ ප්‍රතිපදාවත් එතකොට ඒ නිසා තමන්ට ඒක රකින්න බැරි නම් තමන් ඒකෙන් බැහැර වෙනවා. මම පංචශීලයේ විතරයි මෙතන ඉඳන් ආරක්ෂා කරන්නේ. අෂ්ටාංග සීලයට අදාළ ඉතිරි කාරණා මට මෙතන ඉඳන් රකින්න බෑ කියලා තමන්ගේ මනස සමබර කරගන්නවා. එතනින් එහාට අවංක වෙනවා. මම මේ ටික විතරයි මෙතන ඉඳන් රකින්නේ. ඒතකොට ඒක තමන්ට සංශෝධනය කරගන්න. ඒක සංශෝධනය කරගන්න පුළුවන් වෙන්නේ මොකද? ඒක රටේ නීතියක්වත් ඒක විශ්ව ධර්මයක්වත් නෙමෙයි. ඒක තමන් විසින් ඇති කරගත්තු සම්මුතියක් කුමකටද ආරයන් වහන්සේලාගේ ප්‍රතිපත්ති ක්‍රමය අනුගමනය කරන්නේ. එතකොට එහෙම නොකලයි කියලා ඒක අපරාධයක්වත් අකුසලයක්වත් වෙන්නේ නැති නිසා. එතකොට රටේ නීතිය ගත්තන් පස්සේ ඊට වඩා ටිකක් බරපතලයි. ඒ රටේ නීතිය මේ අපට ඕන ඕන හැටියට වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ රටේ යම්කිසි නීතියක් තියෙනවා නම් මම ඒක දන්නේ නැහැ මම දැනගෙන හිටියේ නැහැ එතකොට මට කවුරුවක් ඒක කියා දුන්නේ නැහැ ඒ වෙලාවේ හැටියටයි මම ඒක කළේ කිව්වට හරියන්නේ ඒක රටේ නීතිය නම් ඒකෙන් අපිට දඬුවම් විඳින්නට සිද්ධ හැබැයි රටේ නීතියනොත් අපිට යම්කිසි සහනයක් සැලසෙනවා සියලු දෙනා මේ අවශ්‍යතාවය නැවත නැවත රජයට හෝ ජන කණ්ඩායමට යෝජනා කරලා එසේ කිරීම වරදක් නැහැ කියලා නීතියක් සම්මත කරගත්තු දවසට රටේ නීතිය තුලින් අපිට මේ ගැටලුව උද්ගත වෙන්නේ නැහැ. එතකොට Tamanගේ පෞද්ගලික අදිෂ්ඨානය කියන එක Tamanට තනියෙන් සංශෝධනය කරගන්නට පුළුවන්. ඊළඟට රටක පොදු සම්මුතිය නීතිය කියන එක ඒ සමස්ත ජන කොට්ටාශය එකතු වෙලා සංශෝධනය කරන්න පුළුවන්. හැබැයි ලෝක නීතිය ලෝක ධර්මය පටිච්ච සමුප්පන්නව ඇති වෙන හේතුඵල න්‍යාය කියන එක ඒක කාගේවත් අනුමැතියෙන් සංශෝධනය කරන්න බෑ. ඒක සංශෝධනය කරන්න බැරි ඒක දෙවියන් වහන්සේ හදපු එකක්වත් බුදුහාමුදුරුවෝ හදපු එකක්වත් ජන කණ්ඩායමක් හදපු එකක්වත් තමන් හදාගත්තු එකක්වත් නෙමේ ඒක විශ්වය තුල ක්‍රියාත්මක වෙන විශ්ව ධර්ම න්‍යාය. එතකොට ඒක මේ මගේ කැමැත්තට අනුව මගේ අවංකකමට අනුව මගේ අතුලතින් එන අදහස මේකයි ඒ නිසයි මම එහෙම කළේ ඒක පිවිතුරු අදහසක් ඒක අවංක අදහසක් මම නිකන් මොකටද මේ දෙබිඩි වෙන්නේ මම මොකටද මේ ඇතුලෙන් යෝජනා කරන්නේ එකක් නම් මම පිටින් මොකටද තව එකක් බලහත්කාරයෙන් කරන්නේ එහෙම කතන්දරයක් කියලා අපට ඕන ඕන හැටියට ලෝක ධර්මතාවයන් වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ එහෙම වෙනස් කරන්න ගියොත් එතන ඇති වෙන්නේ අධර්ම රාගය විෂම ලෝභය මිත්‍යා ධර්මයක් එතකොට දැන් අපි මේ කතා කරන්නේ සීල පාරමිතාව සම්බන්ධව ඒ සීල පාරමිතාවේ අපි එදා කතා කළා මේ වාරිත්‍ර සීලය කියන්නේ වැළකීමේ ප්‍රතිපදාවෙහි ප්‍රතිපත්ති ක්‍රමය මොකක්ද කියන එක ප්‍රාණඝාතයෙන් වළකිනවා විතරක් නෙමෙයි ඒ බෝසතාණන් වහන්සේලා සිහිනෙන්වත් අනිත් කෙනෙක් කෙරෙහි ක්‍රෝධයක් උපදින්නේ නැති තත්ත්වයට අනුක්‍රමයෙන් මනස පුරුදු පුහුණු කරනවා. එතකොට එහෙම පුහුණු කළාම තමයි ඒක සීල සංවරය බවට පත් වෙන්නේ. ඒක ගුණයක් බවට පත් වෙන්නේ. එතකොට තමයි ඒක සංසාරයේහි එය තමන්ගේ ප්‍රകൃතිය බවට සොරකම් කිරීමෙන් වළකින විතරක් නෙමෙයි අනුන්ගේ දේවල් සර්පයින් හැටියට ඒවා කැට කැබලිති වගේ નિસරු දේවල් හැටියට දකින්නට මනස පුරුදු කරන. එතකොට එහෙම පුරුදු කරනකොට අර මානසික වශයෙන් සොරකම කරන්න ඇති කරන පෙළඹවීම පෙළඹීම නවතිනවා. එතකොට ඒ තනත්තාට එය තමන්ගේ ස්වභාවය බවට ප්‍රകൃතිය බවට පත් කරගන්නට පුළුවන්. දැන් අද ඔය මූලික කාරණා ටික අපි සිහිපත් කළේ ප්‍රවේශයක් හැටියට අද අපි කතා කරන්නේ ඊළඟ කාරණේ ගිහිව වෙසෙන බෝසතුන් විසින් පරදාරාවන් මව්වරුන් මෙන්ද සහෝදරියන් මෙන්ද සැලකිය යුතුය. එසේ සලකා පරදාර සේවනයෙන් වැළකිය යුතුය. එතකොට ඒ පැවිදි ඒ බෝසත්වරයා ගිහියෙක් නම් තමන්ට අදාළ ලෝක සම්මතයට අනුව ඔවුනොන් කතිකාවත් කරගෙන තමන් වෙන් කරගත්තු ස්ත්‍රියක් පුරුෂයෙක්. දැන් මෙතන ලෝක ධර්මතාවයට අනුව සහ තමන්ගේ සම්මුතියට අනුව කියන මේ වචන දෙකම පාවිච්චි කළේ ලෝක සම්මුතියට අනුව කරන දේවල් කලින් කලට වෙනස් දැන් අද ලංකාවේ තියෙන්නේ එක් භාර්යාවක් විවාහ කර ගැනීමේ නීතිය තමයි අද සිංහලයින් අතර පවතින්නේ. තර සමහර කාලවලට භාර්යාවන් දෙදෙනෙක් විවාහ කරගැනීමේ නීති. භාර්යාවන් එතකොට දැන් මුස්ලිම් ආගම් වගේ ගත්තන් පස්සේ භාර්යාවන් කීප දෙනෙක් විවාහ කරගැනීමේ නීති. එතකොට එතන මේ නීතියට අනුගතව ඒ විවාහ කරගන්නා කෙනා සමග කතිකාවත් කරලා ඒතනත්තාගේ හෝ තනත්තියගේ සම්මුතිය අනුවයි ඒ සම්මුතියට එළඹෙන්නේ. හැබැයි අර වෙනත් කෙනෙක් එක්කලා විවාහ ගිවිසගෙන වෙනත් පවුල් සංස්ථාවක් ගොඩනැගුවාට පස්සේ ආ මම එයත් එක්කලා කතා කරලා මේ සම්බන්ධතාවය ගොඩනගාගත්තේ කියලා මේ අනුන්ගේ බිරිඳක් අනුන්ගේ සැමියෙක් එක්කලා කතා බහ කරලා සම්බන්ධතාව ගොඩනගාගත්තා කියලා හරියන්නේ නැහැ. එතකොට එතන වෙනම් පවුල් සංස්ථාවක් ගොඩනැගෙනවා. එතකොට Tamanට පෝෂණය කිරීමේ හැකියාව තියෙනවා නම් රටේ නීතියනොත් ප්‍රශ්නයක් නැතිනම් විවාහ වෙන කෙනත් කැමති වෙනවා නම් එහෙම කිසිවෙකුට අයිති නොවන කාන්තාවක් එක්කෙනෙක් හෝ දෙදෙනෙක් හෝ කිහිප දෙනෙක් විවාහ කරගන්නවා කියන එක ඒ ඒ කාලවලට පවතින සම්මුතියත් එක්ක. එතකොට එතනදී තේරුම් ගන්නට ඕන රාගය කියන එක නිර්වාණගාමිනී මාර්ගයට බාධකයක්. හැබැයි රාගය දුරු කරන තාක්කල් එය සදාචාර සම්පන්න, සීමා සහිත ආචාරශීලීව එය පවත්වා ගැනීම කියන එක ඒක ලෝක ධර්මතාවයන්ට එකගයි. ඉතින් එතන Taman සීමා වෙන්න ඕන කොහොමද? Taman වැඩිපුර ස්ට්‍රීම් ඇසුරු කරනවා නම් සේවන විවාහ කරගන්නවා නම් ඒ කුමක් සඳහාද? මොකක්ද ඒකේ පරමාර්ථය? එතකොට මේ ආර්ය ප්‍රතිපදාවට යද්දී ඒවා පරිස්සමෙන් තීරණය කරන්න. දැන් රජවරු වගේ ගත්තන් පස්සේ රජවරුන්ට අන්තපුරයක් හිටියා. එතකොට රජවරුන්ට භාර්යාවන් කීප දෙනෙක් ඉඳලා දෙනවා. එතකොට මේ රජු මේ භාර්යාවන් කීප දෙනෙක් එකතු කරගන්නේ අන්තఃපුරයක් පවත්වාගන්නේ සල්ලාලකම සඳහාද? Tamanගේ අසීමිත කාම ආශාවන් තෘප්තිමත් කරගන්නද? එහෙම නැත්නම් රාජ්‍යත්වය තුල තව විවිධ අවශ්‍යතාවයන් සපුරාගෙන තව බොහෝ දෙනෙකුට උපකාර කරමින් සහාය වෙමින් ඒ රාජධර්මයේ පවත්වන්නට ඒ උපකාර කරමින් කියලා කිව්වේ දැන් අන්තපුරයට ධාර්මික රජවරුන්ටත් අන්තපුරයක් ඉඳලා තියෙනවා. ඒ ධාර්මික රජවරු අන්තපුරයට සම්බන්ධ කරගෙන තියෙන්නේ පුරුෂයා හිමි වෙච්ච ඒ වගේ ස්ත්‍රීන් ඒ වගේම කාත් කවුරුවක් නැති වෙච්ච කාන්තාවක් ඒ වගේ අය බොහෝ කොට සම්බන්ධ කරගෙන තියෙනවා. ඒතොර තමන්ගේ රුචිකත්වයේ මත කෙනෙක් ගෙන්න ගත්තම එතකොට විවාහ ගිවිසගෙන එය සමග සම්බන්ධතා පවත්වනවා. අන්තఃපුරය පවත්වාගෙන යනවා. ඒ ස්ත්‍රී වර්ගයාට කරන ගෞරවයක් සහ සුරක්ෂාවක් සැලසීම් වශයෙන් එතකොට ඒ බෝසත් පාරමිතාවන් පුරන විදිහ ළඟට පරිවාරය සඳහා ඊළඟට ඒ පරිවාරය සකසන්නේ දැන් බෝසත්වරයෙකුගේ වගේ ඒ පරිවාරය සැකසෙන්නේ බෝසතාණන් වහන්සේට ඕන නිසා මේ 40000ක් අරන් එනව නෙමෙයි. එතන ඒ අන්තපුරය සැකසෙන්නේ විශේෂයෙන්ම ඒ බෝසත්වරයා විවාහ කරගන්නා භාර්යාවගේ සාංශාරික පරිවාරය. එතකොට ඒතන ඒතනත්තිය යම් තැනකට විවාහ ගිවිස ගන්නවා නම් ඒ සමස්ත පරිවාරය ඔහුට ඇයට සේවාකම් කරන්නට ඇයගේ අවශ්‍යතා ඉටු කරන්නට ඇයගේ ඉහෙලියන් හැටියට ඒ සමග එකතු එතකොට ඇය උපයාගත්තු Tamanගේ සමස්ත පරිවාරය ඇය කොතනටද යන්නේ එතනට එකතු වෙනවා. දේවත්වයට ගියොත් ඒ දිව්‍ය පරිවාරයේ හැටියට එය එකතු වෙනවා. එතකොට රජ කෙනෙකුගේ භාර්යාව වෙනවා නම් එතන පරිවාරයේ හැටියට එකතු වෙනවා. එතන බෝසත්වරයාගේ අවශ්‍යතාවය සඳහා අර කාන්තාවක් මට ඕන මේ කාන්තාවක් මට ඕන කියලා එකතු කරලා ගෙනල්ලා මේක හිර කරලා තියාගෙන තමන්ගේ කාමුක අවශ්‍යතාවයන් ඉටු කර ගන්නවා කියන එක නෙමෙයි. හැබැයි එහෙම කරපු රජවරු ඉන්න පුළුවන්. මොකද හැම රජවරුම බෝසත්වරු නෙමෙයි. හැම රජවරුම නිර්වාණගාමිනී මාර්ගයේ යන අය නෙමෙයි. ඒ නිසා ඒ කාන්තාවන් ප්‍රමාණය වැඩි කර ගැනීම එක් එක්කෙනාගේ විවිධ අරමුණු තියෙන්නට පුළුවන්. ඒක වෙනම කතාවක්. දැන් අපි මේ කතා කරන්නේ නිර්වාණගාමිනී මාර්ගයේහි යනකොට ඒ ආර්ය ප්‍රතිපදාවට තමන් පුරුදු පුහුණු වෙනකොට තමන් අර සත්ව ගතියෙන් මිදිලා සත්ව ගතිය කියලා කියන්නේ හැඟීම් වලට වහල් වෙන ගතිය හැඟීම් වලට ඉඩ දෙන ගතිය. එතකොට සත්තු වැඩ කරන්නේ හැඟීම් සහ ඇබ්බැහි මත. ඒතර තමන්ගේ ඇතුළතින් එන හැඟීම ඒක පිවිතුරුයි ඒක අවංකයි කියලා ඒකට ඉඩ දීම නෙමෙයි මනුෂ්‍ය ධර්ම. ඒක කොච්චර හෘද සාක්ෂියට එකඟ වුණත් අපි මීට කලින් කතා කරලා තියෙනවා හෘද සාක්ෂියට එකඟ බව කියන එක විතරක් ලෝකයේ සදාචාරයවත් නිවැරදි දේවත් නෙමෙයි. හෘද සාක්ෂිය කියලා කියන්නේ තමන් හිතන විදිහට ඒක හරි. ඒතර ලෝකයේ යථාර්ථය කියන එක හෘද සාක්ෂියට එකඟද නැද්ද කියන එකෙන් විතරක් තීරණය කරන්න බෑ. හෘද සාක්ෂියට එකඟ නම් එතනත්ත අවංකයි කියලා කියන්න පුළුවන්. ඒ අවංක බව කියලා කියන්නේ ප්‍රඥාවම නෙමෙයි. අවංක බව සමහරට එතන තියෙන අඥානකම මත ගොඩනගෙන්නත් පුළුවන් මේ අවංක භාවය. ඒ නිසා අවංක භාවය කියන එක එකක් ප්‍රඥාවෙන් ලෝක ධර්ම හඳුනාගෙන ඒවා පරිහරණය කරනවා කියන එක තවත් එකක්. ඉතින් ඒ නිසා තමන් මනුෂ්‍ය ධර්මයේ මත ප්‍රකෘතිමත් වෙමින් මේ ආර්ය සීලය ආර්ය ප්‍රතිපදා ආර්යයන් වහන්සේලාගේ මඟ යන්නට ඒ සීලය පාරමිතාවක් හැටියට භවෙන් භවේ ප්‍රගුණ කරනවා නම් ඒ තනත්තා Taman ගිහියෙක් නම් ඒ ගිහිව ඉන්නා කාල පරිච්ඡේදය තුල විවාහ වෙන්නට බාධාවක් නැහැ දරුවන් හදන්නට බාධාවක් නැහැ කම්සප විඳින්නට බාධාවක් නැහැ ලෝකේ පවත්වන්නට බාධාවක් නැහැ ඒ කවර පදනමක් මතද ලෝක ධර්ම න්‍යාය විශ්ව ධර්ම න්‍යාය වූ මේ මෙනුම් දණ්ඩට එකඟව එතකොට ඒ තුල තමයි ඒ තනත්තාගේ සීලේ ප්‍රකෘතිමත් බව තීරණය එතකොට ආර්ය භාවයට යනකොට ආර්ය භාවයට යනකොට මේ manussත්වය අතික්‍රමණය කරලා උත්තරී මනුස්ස කියන තැනකට මනස අනුක්‍රමයෙන් පුරුදු පුහුණු කරනවා. ඒතර සාමාන්‍ය සත්ව ගතියෙන් ඔබට ගිහිල්ලා මනුස්ස తත්වයේ තුල ස්ථාපිත වෙලා ඒ සාමාන්‍ය මිනිස්සෙකුටත් පවතින්නට බැරි සීමාවකට ඒ ආරයන් වහන්සේගේ මනස පුරුදු පුහුණු කරනවා. ඉතින් එතනට පුහුණු කරනකොට ලොකු කැපකිරීම කරන්නට සිද්ධ වෙනවා. ඒක තමයි අපි අර දාන පාරමිතාවේදී කතා කළේ. ඒක දානය සඳහා විතරක් නෙමෙයි අනිත් සියලු පාරමිතා වලට ඒක අදාළයි. මොනවද? භෞතික සම්පත් Tamanට අහිමි වුණත්, ශරීරයේ අංග ප්‍රත්‍යංග Tamanට අහිමි වුණත්, ජීවිතය අහිමි වුණත් ඒ Taman දරන ප්‍රයත්නය නවත්තන්නේ නැතිව ඒ ආවේ භාවය සඳහා පුහුණු කරන ಗುಣධර්මයේ පිරිහීමක් ඇති වෙන්නට නොදී ඒ ගුණය මතේ දහම මත පිහිටන්නට කරන කැපකිරීම. එච්චර ලොකු කැපකිරීමක් තුළින් තමයි මේ ධර්මතාව අවදි කරගන්නේ. එහෙම නැතුව ඒක පවිත්‍ර අදහස, ඒක පිරිසිදු අදහස, ඒක අවංක අදහස. ඒ නිසා මම ඒ අදහසට ඉඩ දුන්නා. ඒක ඇතුළේ හිර කරගෙන මට මේ පිටින් නිකන් දෙබිඩි විදිහට වැඩ කරන්න බෑ. හිතට එන ඒක අවංකව අපි එළියට දාන්න ඕන. ඇතුළේ එකයි පිටේ එකයි නෙමෙයි. අපි කියන දේ කරනවා, කරන දේ කියනවා. ඒ එතන තියෙන්නේ අර අපි පෙර දිනේ කිව්වා වස්ත්‍ර නැතුව මහමග යන්නා වගේ දෙයක් තමයි එතන සිද්ධ වෙන්නේ. මේ ඇඳුම් ඇඳගෙන නිකම් මේ ඔක්කොම හංගගෙන ඉන්න ඕනේ කවුරුත් දන්න දේවල් කාටත් තියෙන දේවල්. ඒ නිසා මම අවංක වෙන්නට ඕන. මම මේවා නිකම් වහගෙන යන්නේ නැතුව මම මේවා විවෘත කරගෙන යනවා. මොකද මගේ ඇතුලේ එකයි පිටේ එකයි කියලා නෑ. ඒ නිසා ඇඳුම් ඔක්කොම ගලවලා දාලා මහමග යනවා නම් ඒක අවංකකමක් හැටියට නෙමෙයි. ඒක උම්මත්තක භාවයක් හැටියටයි සමාජය සැලකේ. ඉතින් අන්න ඒ වගේ තැනකට අද සමාජයේ යමින් පවතින මේ මනෝභාවයන් සම්බන්ධ. එතකොට ඒවා මානව හිමිකම් කියලා, මානව අයිතිවාසිකම් කියලා ඒවා නීති හදනවා. එතකොට නීති හදුවන් පස්සේ ඒක හරි කියලා තමයි හිතන්නේ. එතකොට යමින් පවතින්නේ කොතනද? අර අර සත්ව ගතියට. හැඟීම් සහ ඇබ්බැහි වලට ඉඩ තියෙන්න ඕන සමාජයේ. ඒවට ඉඩ නැත්තම් ඒවට නීති හදනවා. නීති හදලා ඒවා සමාජයේ අර්ථ දක්වනවා අර්ථකථනය කරනවා ඒක තමයි හොඳ එහෙම වෙන්නට ඕන ඒ කාටත් ඒ නිදහස තියෙන්න ඕන එතකොට නිදහස කියලා කියන්නේ හැඟීම් වලට වහල් වීම ඇබ්බැහි වලට වහල් වීම කියන එක නම් ඒ යන්නේ සත්ව ගතියටයි එතකොට ඒ නිදහස කියන එක අපි පරිහරණය කරන්නේ තමන්ගේ මනස සැහැල්ලු කරගෙන ಗುಣධම් වැඩිම සඳහා නම් ඒ යන්නේ මනුෂ්‍යත්වය සඳහා මේ manussත්වය අතික්‍රමණය කරන ලද ආර්ය භාවයට පැමිණෙන්නට නම් ඊටත් එහා කරන කැපකිරීම අපි පුරුදු පුහුණු කරන්න ඕන. ඒවා තමයි මේ පාරමිතා හැටියට අපි කතා කරන්නේ. ඉතින් එතකොට බෝසත්වරයා ගිහියෙක් හැටියට ක්‍රියා කරනවා නම් ඒ ගිහියා වලකින්නට ඕන මොනවැන්ද පරදාර සේවනේ පරදාර සේවනේ එතකොට කාන්තාවක් නම් පරපුරුෂ සේවනේ වැළකීලා අර ලෝක ධර්මතා මත අධර්ම රාගයට යන්නේ නැතිව ධර්ම රාගයේ මත තමන්ගේ සරාගී අවශ්‍යතා සීමා කරගන්න. එතකොට ආර්යයන් වහන්සේලා සම්පූර්ණ කාමයෙන් වැළකීලා ඒ කියන්නේ ආර්යයන් වහන්සේලා කියලා මෙතන හඳුන්වන්නේ රහතන් වහන්සේ. ඒ රහතන් වහන්සේලා සම්පූර්ණ අබ්‍රහ්මචර්ය. එතකොට බ්‍රහ්මචර්යාවෙහි යෙදෙනවා. අබ්‍රහ්මචර්යාවෙන් වළකිනවා. අබ්‍රහ්මචර්යා වේරමණී. අබ්‍රහ්මචර්යාවෙන් වළකිනවා. අබ්‍රහ්මචර්යාවෙන් වළකිනවා කියන්නේ මොකද්ද? බ්‍රහ්මචර්යාව. බ්‍රහ්මයා හා සමාන. එතකොට බ්‍රහ්මයා මේ කාම සේවනයේ සම්පූර්ණයෙන් මනස බැහැර කරගත්තු චරිතයක්. ඒ නිසා තමයි බ්‍රහ්ම ලෝකවල ස්ත්‍රී පුරුෂ කියන එහෙම විශේෂතාවයක් ප්‍රකට වෙන්නෙත් නැහැ. එහෙම සංඥාවක් එහි ඇත්තෙත් නැහැ. පුද්ගලයව පමණයි. එතකොට ඒ අය අර ධාන සුවයත් එක්කලා කටයුතු කරනවා. මේ පුරුෂයෙක්ය මේ ස්ත්‍රියක්ය කියලා ස්ත්‍රී පුරුෂ වශයෙන් වෙනම ස්වરૂපයන් එහි ප්‍රකට වෙන්නෙත් නැහැ. ඒ විදිහේ සරාගී බවක් ඇති වෙන්නෙත් නැහැ. කුමක් නිසාද? එතනට මනස පුහුණු කරලා නිසා. එතකොට ඒ ආර්ය භාවයට අරහත්ත්වයටපත් වෙච්ච උතුමන්ගේ චර්යාව ඒ විදිහටයි. ස්ත්‍රියක් දැක්කත් පුරුෂයෙක් දැක්කත් ඒ සරාගී සංඥා ඇති කරන්නේ නැහැ. ඇති නොකරන මට්ටමට මනස පුරුදු කරන. ඉතින් එතනට යන්නට පුහුණු කරන තැනත්තා අර ගිහිව හිටියත් ඒ පිළිබඳ යම්කිසි සංයමයක්, দমনයක්, සංවරයක් පුහුණු කරන්න ඕන. ඒක මුල් කාලේදී ශික්ෂණයක් හැටියට බලහත්කාරකමක් හැටියට Tamanට දැනෙන්න පුළුවන්. හැබැයි ඒක සංවරයක් தත්ත්වයට වර්ධනය වුණාට පස්සේ තමයි ඒක Tamanගේ ප්‍රകൃතිය බවට, ගුණයක් බවට පරිවර්තනය වෙන්නේ. ඊළඟට දක්වනවා ඒ බෝසත්තරය පැවිද්දෙක් නම් පැවිදි බෝසතුන් විසින් කය අසුබ වශයෙන් සලකමින් සප්ත මෛතුනෙන් හා අබ්‍රහ්මචර්යාවෙන් වැළකී යුතුය. එතකොට එතකොට ඒ බෝසත්වරය පැවිද්දෙක් හැටියට පබ්බජිත සීලයක් ආරක්ෂා කරනවා නම් උන්වහන්සේ සැලකිලිමත් වෙන්නට ඕන බ්‍රහ්මචාරී සීලය ආරක්ෂා කරන්න. බ්‍රහ්මචාරී සීලය ආරක්ෂා කරන තැනැත්තා සප්තවිධ මෛතුණයෙන් වළකින්න. මොකද්ද සප්තවිධ මෛතුණයයි කියලා කියන්නේ? දැන් මෛතුන සේවනයයි කියලා කියන ස්ත්‍රී පුරුෂයන් වශයෙන් කායිකව අභිරමණයෙහි යෙදීම. එතකොට ඒකෙන් පැවිද්දා වළකින්නට ස්ත්‍රියක් සමගවත් පුරුෂයෙක් සමගවත් සතෙක් සිව්පාවෙක් සමගවත් ඒ විදිහේ සම්බන්ධතාවයක් ඇති කරගෙන කායික වශයෙන් තෘප්තිමත් වෙන්නට නොයා යුතුය. එතකොට ඒක ඒක මූලික ශික්ෂාපදයක් හැටියටම බුදුරජාණන් වහන්සේ පන. ඊළඟට එතනින් වලකිනව විතරක් නෙමෙයි සප්තවිධ මෛතුණයෙන් වලකින්න. එතකොට තමයි ඒතනත්තා සැබෑවට බ්‍රහ්මචාරී සීලයක් ආරක්ෂා කරන කෙනෙක් බවට පත් වෙන්නේ. එතකොට මොකද්ද සප්තවිධ මෛතුණය කියලා කියන්නේ? අංගුත්තර නිකායේ සප්ත නෛතුන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ කාරණේ පැහැදිලි කරනවා ජානුස්සෝනී කියන බ්‍රාහමණයා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිලා අහනවා ස්වාමීනි ඔබ වහන්සේ ඔබ වහන්සේ බ්‍රහ්මචාරී කෙනෙක් හැටියට ප්‍රතිඥා දෙනවද? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජානුස්සෝනී මේ ලෝකයේ යම් කිසි කෙනෙක් අඛණ්ඩ අචිත්‍ර අසබල අකල්මාස කියන්නේ ඛණ්ඩ චිත්‍ර සබල කල්මාස කියලා කියන්නේ ඛණ්ඩ කියන්නේ කැඩුම් චිත්‍ර කියන්නේ සිදුරු සබල කියලා කියන්නේ අර කබර වැටුණා වගේ තැන් තැන් වලින් පුල්ලි වැටුන කල්මාස කියලා කියන්නේ කිලිටි වුන ඒ වයින් තොරව යම් කිසි කෙනෙක් පිරිසිදු බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරනවා ඒක තමයි හඳුන්වන්නේ අඛණ්ඩ අචිත්‍ර අසබල අකල්මාස වශයෙන් යම් කිසි කෙනෙක් පිරිසිදු බ්‍රහ්මචර්යාවක් ආරක්ෂා කරනවා කියලා කියනවනම් වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ඒ ප්‍රකාශනය කළ යුත්තේ මා සම්බන්ධවයි. කවුරු සම්බන්ධව? තථාගතයන් වහන්සේ සම්බන්ධව. තථාගතයන් වහන්සේ අඛණ්ඩ අච්චිත්‍ර අසබල අකල්මාස වශයෙන් ඉතා පිරිසිදුව මේ Brahmacharyaව ආරක්ෂා කරනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතනදී ඥානසෝනි බ්‍රාහමණය අහනවා ස්වාමීනි ඒ අඛණ්ඩ අච්චිද්‍ර අසබල අකල්මාස කියන්නේ මොකක්ද? කොහොමද කෙනෙකුගේ බ්‍රහ්මචර්යාව ඛණ්ඩ චිද්‍ර සබල කල්මාස වශයෙන් ඛණ්ඩණය වෙන්නේ කොහොමද? ඒක සිදුරු වෙන්නේ කොහොමද? ඒකේ ලපපැල්ලම් වැටෙන්නේ කොහොමද? ඒක කිලිටි වෙන්නේ කොහොමද? බ්‍රහ්මචර්යාව. එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන බ්‍රාහමණය කරුණු හතක් නිසා බ්‍රහ්මචර්යාව කිලිට වෙනවා. ඒතොර ස්ත්‍රී පුරුෂ සංවාසයෙන් බැහැර වෙලා ඉන්නවා නම් බ්‍රහ්මචාරී. එතකොට මේ මූලික ශික්ෂාව තුල රැකෙනවා. හැබැයි Brahmachari වුණාට ඒක අර පැල්ලම් වැටිලා, ලප වැටිලා, කිලුටු වෙලා, paludu වෙලා තියෙනවා නම් ඒ Brahmacharyaව උසස් පිරිසිදු Brahmacharyaවක් නෙමෙයි. එතකොට Brahmacharyaව බවට පත් වෙන්න ස්ත්‍රී පුරුෂ සංවාසයෙන් බැහැර වෙන්නට ඕනේ. ඒක තමයි මූලික පදනම. එතන ඉඳගෙන ඊට පස්සේ මෙන්න මේ කරුණු හතනොත් වලකින්නට ඕන කියලා බුදුරජාණන් වහන්සේ කාරණා හතක් පෙන්නනෝ. ඒ කරුණු හත තමයි සප්තවිද මෛතුනේ කියලා දක්වන්නේ. ඒකේ පළවෙනි කාරණය තමයි ස්ත්‍රීන් සමග සංවාසය දෙන්නේ නැහැ. නමුත් කාන්තාවන් විසින් නෑවීම, ඇඟිලිම, ශරීරයේ සම්බාහනය කිරීම ආදිය පැවිද්දා විසින් ඉවසනවා නම් ඒකෙන් ආස්වාදයක් ලබනවා නම් ඒකෙන් සතුටක් ලබනවා නම් ඒකට කැමති වෙනවා නම් එතකොට ස්ත්‍රී පුරුෂයන් හැටියට සංවාසය දෙන්නේ නැහැ. නමුත් අර කාන්තාවක් විසින් කය ස්පර්ශ කිරීම, ඇඟ ඉලීම, අතපත ගෑම, නෑවීම ආදිය ඒක විඳිනවා කොහොමද විඳින්නේ? ඒක ආස්වාදනය කරමින්, ඒකට සතුටු වෙමින්, ඒකට කැමති වෙමින්. ඒකයි විඳිනවා කියලා කියන්නේ. දැන් අපි හිතමු <clears throat> පැවිද්දෙක් රෝහලට අරගෙන ගියයින් පස්සේ ඒ රෝහලේ වෛද්‍යවරු නැත්තම් වෛද්‍යවරියක් නම් ඉන්නේ. එතකොට ඒ වෛද්‍යවරියට සමහර විට එහෙම නැත්තම් මේල් නර්ස්ලා නැත්තම් ෆීමේල් නර්ස්ලා කියන්නේ කාන්තාවෝ නම් හෙදියන් හැටියට ඉන්නේ. එතකොට ඒගොල්ලන්ට සිද්ධ වෙනවා අර ස්වාමීන් වහන්සේට ප්‍රෙෂර් එක තියනවද කියලා බලන්න ඊට පස්සේ අත විදලා ලේ ටිකක් ගන්න මේ ආදී දේවල් වලට උන්වහන්සේගේ ශරීරය ස්පර්ශ කරන්න සිද්ධ වෙනවා. ඉතින් එතනදී වඩාම යෝග්‍ය తත්වයේ තමයි ඒ සඳහා සුදුසු වෛද්‍යවරයෙක් හෝ පිරිමි හෙද නිලධාරියෙක් සම්බන්ධ කරගන්නේ. එහෙම සම්බන්ධ කරගන්නත් කෙනෙක් නැතිනම් ඒ කාන්තා වෛද්‍යවරු හා හෙදියන් විසින් අර ස්වාමින් වහන්සේගෙන් අවසරගෙන ඇඟට ස්පර්ශ කිරීම තමයි කරන්න වෙන්නේ. එතනදී භික්ෂුන් වහන්සේ පරිස්සම් වෙන්නට ඕන. දැන් තමන්ගේ මේ කය ස්පර්ශ කරන්නේ රෝගයට ප්‍රතිකාර කිරීම සඳහායි. කියන කාරණය සති සම්පජඤ්ඤයෙන් දකිමින් ඒකෙන් ආස්වාදයක් ලබන්නේ නැතිව ඒකට කැමති වෙන්නේ නැතිව ඒක විඳින්නේ නැතිව ඒක නැවත නැවත ලබන්නට ප්‍රිය කරන්නේ නැතිව මනස පවත්වා ගන්නට පැවිද්දා දක්ෂ වෙන්න. එතකොට එහෙම වුණොත් අර කාන්තාවක් විසින් වෛද්‍ය ප්‍රතිකාරයක් සඳහා කය ස්පර්ශ කිරීම කියන එක මොකද අපි ගිහින් කාන්තාවක්ගේ අතින් අල්ලනවා නෙවෙයිනේ. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ අම්මා ගඟට වැටිලා හිටියත් ඒ අම්මවත් Taman පැවිද්දෙක් නම් ඒ පැවිද්දා විසින් ඒ මෑණියන්වත් අතින් අල්ලලා කොට නොගත යුතුයි. ඒබඳු අවස්ථාවල උපකාර කරන්නද ලීයක් හරි එහෙම නැත්නම් ලණුවක් හරි එහෙම නැත්නම් වෙන දාන්න එකක් නැත්නම් සිවුරු පොට හරි දාලා ඇදලා ගොඩට ගන්නවා මිසක් ස්පර්ශ කිරීම යෝග්‍ය නැහැ. ඒ යෝග්‍ය නැත්තේ කොමක් නිසාද? ඒ ස්පර්ශ කිරීම කියන එක මෛතුන සේවනය නෙමෙයි. නමුත් ඒහා සම්බන්ධව අනුක්‍රමයෙන් Tamanගේ මනසේ අර ස්ත්‍රියකගේ ස්පර්ශය ලැබීම පිළිබඳ කාමච්ඡන්දේ කාමරාගය අනුක්‍රමයෙන් වර්ධනය වෙන්නට පුළුවන් කාලයක් යැවෙන. ඒක මවය දරුවාය කියලා නැහැ ස්ත්‍රී පුරුෂයන් කියන තැනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන ස්ත්‍රියට පුරුෂයා පුරුෂයාට ස්ත්‍රියත් දර්ශනය, ශ්‍රවණය, ආග්‍රහණය, ස්පර්ශය මේ සියල්ලක් ඕනෝන්ට ඊතරම් ප්‍රිය වෙන තැනක් මේ විශ්වයේ තවත් වෙන ඇත්තේ නැහැ. එතකොට විවිධ හේතුන් නිසා හෝ සාංශාරික හුරු පුරුද්ද නිසා හෝ කෙනෙකුට ඒ සමහර දේවල් ප්‍රිය නැති වෙන්නට පුළුවන්. ඒක එක්ක තමන්ගේ මනස පුහුණු කරලා තිබීම එහෙම නැත්නම් මොකක් හරි පටිඝයක් ගැටුමක් අප්‍රසන්න බවක් ඇතිවීම හෝ ඒ කවර හෝ හේතුවක් නිසා සමහර පුරුෂයෙකුට ස්ත්‍රියක් ප්‍රිය නැති වෙන්නට පුළුවන් සමහර ස්ත්‍රියකට පුරුෂයෙක් ප්‍රිය නැති වෙන්න පුළුවන් ඒක පෞද්ගලිකව ඒ ඒ දෙදෙනා අතර ඇති වෙන ගැටුමක් වෙන්නට පුළුවන් එතකොට මනස හරියට පුරුදු පුහුණු කරගත්තොත් කවර ස්ත්‍රියක් පිළිබඳවවත් පැවිද්දාට ඒ බඳු කාමරාගයක් ඇති නොවි පරිස්සම් වෙන්නට පුළුවන්. හැබැයි එහෙම පුළුවන් වෙන මට්ටමට එන්නේ නිකන් නෙමෙයි මේ කියන හැටියට ඒ මෛතුනෙන් වැළකිනවා වගේම Tamanගේ මනසත් ඒන් රැකගන්නට අර කාන්තාවක් විසින් නෑවීම, ඇඟිලීම, සම්බාහනය කිරීම වැනි දෙයක්වත් Tamanගේ කැමැත්තෙන් ඒවා සොයාගෙන යන්නෙත් නෑ. අර විදිහට වෛද්‍ය ප්‍රතිකාර කිරීමේ අවශ්‍යතාවයක් සඳහා හෝ කාන්තාවක් Tamanගේ ශරීරය ස්පර්ශ කරනවා නම් එතෙන්දී Tamanගේ සති සම්පජඤ්ඤේ පවත්වා ගන්නට වෑයම් කරනවා එතකොට නිතරම තමන්ගේ සිත රැක ගන්නට ඒතනත්තා පුරුදු වුණා. එතකොට දැන් අපි පෙර දිනෙහිත් කතා කළා අර තරුණ භික්ෂුන් වහන්සේ නමක් මට මෙච්චර සිල්පද රකින්න බෑ කියලා සිරු ඇරලා යන්න හදනකොට බුදුරජාණන් වහන්සේ යෝජනා කරනවා එහෙනම් ඔබට එකක් රකින්න පුළුවන් එහෙනම් සිත රැකගෙන ඉන්න. ඒතර මේකෙන් අදහස් කරන්නේ ශික්ෂාපද වැඩක් නෑ කියන එක නෙමෙයි. ඒ අනිත් මොකක්වත් වැඩක් නෑ අපි හිත රැකගත්තාම හරි කියන තැනට පටු වෙන්නට සුදුසු නෑ. එතකොට උන්වහන්සේට එතන උපදෙස් දුන්නේ සිත රැකගන්නීමට දරන ප්‍රයත්නය තුළ කායික වාචසික සංවරය ඒ තුලින් ගොඩනැගෙන නිසායි. එතකොට එතනට මනස පවත්වා ගන්නට බාධකයක් වෙනවා අර විදිහට Tamanගේ මවගේ ස්පර්ශය හෝ පැවිදි වුණාට පස්සේ ඒ පැවිද්දා ස්ත්‍රී සංඥාවෙන් විඳිනවනම් ස්ත්‍රී සංඥාවෙන් ස්පර්ශය ප්‍රිය කරනවනම් එතකොට ඒක ඒ Brahmachari සීලය paludu වෙන්නට කරුණක් වෙනවා. ඒ නිසා තමන්ගේ අම්මා වුණත් තමන්ගේ සහෝදරිය වුණත් ඊළඟට තමන් ගිහි කාලේ තමන්ට දාව ඉපදිච්ච දියණියක් වුණත් පැවිදි වුණාට පස්සේ ආදරයෙන් සෙනෙහසින් ස්පර්ශ කරන්නට පැවිද්දාට ඉඩක් නැහැ. බාහිර කාන්තාවක් කොහොමත් ඉඩක් නැහැ. බාහිර තමන්ගේ කියලා කතාවක් නැහැ. ස්ත්‍රිය ස්ත්‍රියමයි එතරම්දී. ඊළඟට අර විදිහට වෛද්‍ය ප්‍රතිකාර කිරීමේ අවශ්‍යතාවයක් සඳහා හෝ ඒබඳු වෛද්‍යවරියක් විසින් හෙදියක් විසින් ස්පර්ශ කිරීමේ අවශ්‍යතාවයක් මත ඒ අය ඒ සඳහා ක්‍රියාත්මක වෙනවා නම් තමන්ගේ හිත සංවර කරගන්නට ඕන අන්න එහෙම මනස පුහුණු කරන්නට ඕන දීර්ඝ කාලයක් මුළුල්ලේ එතකොට තමයි ඒක තමන්ගේ ස්වභාවයේ බවට ප්‍රകൃතිය බවට අනුක්‍රමයෙන් පත් වෙන්නේ ඊට පස්සේ සප්තවිධ මෛතුනේ දෙවනි කාරණේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණය යම් කිසි කෙනෙක් අර ස්ත්‍රී පුරුෂ සංවාසයෙන්ුත් මිදිලා ඉන්නෝ අර විදිහට ශරීරයේ ස්පර්ශ කිරීම සම්බාහනය කිරීම ආදී ඒවයිනුත් සම්පූර්ණයෙන් වැළකීලා ඉන්නවා. දැන් ස්පර්ශයක් කොහොමවත් සිද්ධ වෙන්නේ නමුත් ඒ පැවිද්දා කාන්තාවන් සමග කවටකම් කරමින් ඒ කවටකම් කරමින් hina වෙනවා නම් ඊළඟට ඔවුන් සමග උසුළු විසුළු කරලා මහහඬ නගලා සිනාසෙනවා නම් ඒකෙන් ආස්වාදයක් ලබනවා නම් ඒතර නිතර නිතර කාන්තාවන් මුණ ගැහෙමින් ඒගොල්ලොත් එක්කලා කෙලිකවටකම් කරමින් ඒවයින් සිනාසෙමින් එහෙම කරමින් මේකෙන් ආස්වාදයක් ලබනවා නම් සතුටු වෙනවා නම් ඒකට කැමති වෙනවා නම් ඒකත් අර බ්‍රහ්මචාරී සීලේ paludu වෙන්නට කාරණයක් වෙනවයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒක තමයි දෙවෙනි කාරණය. ඊළඟට තුන්වෙනි කාරණය තමයි බුදුහාමුදුරෝ දේශනා කරනවා කායික වශයෙන් සංවාසයේ දෙන්නෙත් නැහැ ඇඟ ඉලීම් සම්බාහනය කිරීම ආදී ඉවසන්නෙත් නැහැ කෙලිකවටකම් කරලා සිනාසෙන්නෙත් නැහැ නමුත් කාන්තාවක් දැක්කහම ඇසින් ඇස බලලා මූණ දිහා බලලා ඇහැ දිහා බලලා නැවත නැවත හැරිලා බලලා ඒකෙන් යම්කිසි ආස්වාදයක් විඳිනවා සතුටක් විඳිනවා ඒකට කැමති වෙනවා එහෙම හැරිලා බලන්න ආයෙ ආයෙ බලන්න කාන්තාවගේ මූණ දිහා බලන්න එහෙම බලලා තමන්ගේ සතුට පළ කරන්න එතකොට නැවත නැවත කාන්තාවකගේ දැස දිහා බලා ඉන්නට ඒ සඳහා අවස්ථාව ලැබෙනවා නම් තමන් ප්‍රිය වෙනවා නම් තමන් කැමති වෙනවා නම් ඒක විඳින්න කැමති වෙනවා නම් ඒ తත්වය තමයි තුන්වෙනි අවස්ථාව තමන්ගේ බ්‍රහ්මචාරී සීලය paludu වෙන්නට හේතුයි. ඊළඟට හතරවෙනි අවස්ථාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කායික වශයෙන් සංවාසයේ දෙන්නෙත් නැහැ. අර කය සම්බාහනය කිරීම ආදී ස්පර්ශයන් විඳින්නෙත් නැහැ. කෙලිකවටකම් කරලා සිනාසෙන්නෙත් නැහැ. ඊළඟට ඇසින්නස බලලා ඒකෙන් ආස්වාදයක් ලබන්නෙත් නැහැ. නමුත් බිත්ති ප්‍රාකාර ආදියෙන් පිටත යම් කාන්තාවක් කතා කරන හඬ ඇහෙනවා නම් ඒකට කැමැත්තෙන් ඇහුම්කන් ඒකෙන් සතුටු වෙනවා ඒ කාන්තාවගේ හඬ අහන. එතකොට බිත්ති ප්‍රාකාර වලට එහැයින් යම් කාන්තාවකගේ ගීත ගායනා කරන හඬක් ඇහෙනවා නම් ඒකට ඇහුම්කන් දෙනවා. එතකොට සිනාසෙන හඬක් ඇහෙනවා නම් ඒකට ඇහුම්කන්. අඬන හඬක් ඇහෙනවා නම් ඒකට ඇහුම්කන්. ඒතර කතාව, සිනාව, ගීතය, හැඬීම ආදී මොකක් හරි කාන්තාවකගේ කටහඬක් ඇහෙනවා කියන්නේ මොකද්ද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ කටහඬ ඇහෙනවා නම් ඒ කටහඬ අහගෙන ඉන්නට ප්‍රිය වෙනවා. ඒකෙන් ආස්වාදයක්. එනතුනේ මේවා මේ රාගයේ එක් එක් අවස්ථා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෛතුන රාගය වෙනයි. ඒ තමයි කායික වශයෙන් ලිංගිකව එකතු ඊළඟට කාය සංසර්ග රාගය වෙනයි. ඒ කියන්නේ ලිංගිකව එකතු වීමක් නෑ. හැබැයි කය ස්පර්ශ කිරීම, අතපත ගෑම්, අර සම්බාහනය කිරීම ආදී ඉවසන. එතකොට ඒක තමයි කාය සංසර්ගණ. ඊළඟට සමුල්ලපන රාගය. එතකොට සමුල්ලපන රාගය කියලා කියන්නේ අර විදිහට කතා කර කර hina වෙවි, කෙලිකවටකම් කර කර ඒ ඉන්න කැමැති බව. ඊළඟට සවන රාගය. සවන රාගය කියන එක තමයි මේ අහගෙන ඉඳීමේ කැමැත්ත. මේක පුරුෂයාට ස්ත්‍රිය පිළිබඳවත් ස්ත්‍රියට පුරුෂයා පිළිබඳවත් ඇති වෙනවා. හැබැයි පැවිද්දට ආපු කෙනා බ්‍රහ්මචාරී සීලයක් ආරක්ෂා කරන නිසා උන්වහන්සේ සැලකිලිමත් වෙන්නට ඕන ඒ කාන්තාවක් විසින් කරන කතාව. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ කාන්තාවගේ කටහඬවත් ඇහෙන්නට සුදුසු නැහැ කියන එක නෙමෙයි. දැන් කාන්තාවත් එක්ක කතා කරන්නට වෙනවා කටහඬ ඇහෙනවා අදහස් සුවමාරු කරගන්න වෙනවා ඒ සියල්ල කරන්න වෙනවා මේ කියන්නේ එතන නෙමෙයි ඒ ඒක කාන්තා හඬක් හැටියට ඒක නැවත නැවත අහන්නට ප්‍රිය වෙනවා ඒකෙන් ආස්වාදයක් ලබනවා ඒකෙන් සතුටක් ලබනවා ඒක අපේක්ෂා කරනවා ඒක තමන්ගේ බ්‍රහ්මචාරී සීලයට සුදුසු නෑ මොකද ඒක අනුක්‍රමයෙන් වර්ධනය වෙන්නට අර පුංචි විස බීජයක් ඇතුළු වුණාම ඒක ටිකෙන් ටික ටිකෙන් ටික අනුක්‍රමයේ මුළු කයම ආක්‍රමණය කරනවා වගේ ඊළඟට විකෘති ශෛලයක් වර්ධනය වුණාම ඒක පිළිකාවක් දක්වා ගිහිල්ලා මුළු කයම ආක්‍රමණය කරනවා වගේ මේ මනෝභාවයන් ස්ත්‍රියක් සම්බන්ධව යම් ප්‍රියශීලී බවක් ඒ ස්ත්‍රියකගේ සිනාව කතාව ස්පර්ශය කටහන මේ මොකකට හරි කැමැත්තක් ඇති වුණා ඒක අනුක්‍රමයෙන් වර්ධනය වෙලා සම්පූර්ණ බරපතල සරාගී තත්වයකට දක්වා වැඩෙන්නට තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා තමයි ඊතරම්ම ප්‍රවේශම් වීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඊළඟට පස්වෙනි අවස්ථාව තමයි අර විදිහට බිත්ති ප්‍රාකාර වලින් එහා පැත්තේ ඉඳලා කරන කතා බහ ගීත හඬ ආදී ඒවට හුම්කම් දෙන්නේ නැහැ. නමුත් Taman ගිහි කාලේ ඉස්සර කාන්තාවොත් එක්ක කතා කරපුවා, කෙලිකවටකම් කරපුවා, සිනාසුණු ඒවා ක්‍රීඩා කරපුවා ඒවා මතක් කර කර සතුටු වෙනවා. එතකොට දැන් වර්තමාන අරමුණක් නෙමේ අතීතයේ ස්ත්‍රීන් සමග කළ ගනුදෙනු සිහි කරමින් ගනුදෙනු කියලා කියන්නේ අර මෛත්‍ර සේවනයේ වගේව නෙමේ මෙතන කියන්නේ ඊට වඩා සුළු මට්ටමේ. ඒ කියන්නේ කතා ගහ බහ කරපුවා hina උණු ඒවා. එතකොට ඒත් එක්කලා කෙලිකවටකම් කරලා ආස්වාදයක් ලබුවා. දැන් ඒව සිහි කර කර සතුටු වෙනවා. ඒව සිහි කර කර ඉන්න කැමති වෙනවා. ඒව සිහි කිරීමෙන් ආස්වාදයක් ලබනවා නම් ඒකත් Tamanගේ Brahmachari සීලය paludu වෙන පස්වෙනි කාරණේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඊළඟ හයවෙනි කාරණේ තමයි පංචකාම සම්පත් වලින් ආඩ්‍යව ඒ පංචකාමයන් පිරිවරාගත්තු යම්කිසි ගිහියෙක් දැකලා ඒ ගිහියා අර පංචකාමයෙන් සතුට වෙනවා තෘප්තිමත් වෙනවා ආස්වාදනය කරනවා එහි ಗುಣ කියනවා ඒව අහලා ඒකෙන් ආස්වාදයක් ලබනවා ඒකෙන් සතුට වෙනවා ඒව නැවත නැවත අහහා ඉන්නට කැමති වෙනවා. ඒ බඳු ගිහියොත් එක්කලා නිතර ගිහිල්ලා ඒ අර වාහනේ කීයද? එතකොට මේ බ්‍රේස්ලට් එක කීයද? එතකොට මේ ගේ ගත්තේ කීයටද? එතකොට නෝනාගේ වලලු දෙක කීයද? මෙහෙම එක එක જાති අහහා. එතකොට අර ධනය ගැන, බලය ගැන, නිලතල ගැන. එතකොට අර ඒ ගිහියා පංචකාමයන්ගෙන් ආඩ්‍යව තෘප්තිමත් වෙනවා. එතකොට පැවිද්දත් නැවත නැවත ඒවා අහන්න, ඒවා ගැන කතා කරන්න, ඒවා ගැන හාරවුස්සන්න, ඒවා ගැන තොරතුරු විමසන්න කැමති වෙනවා. ඒ ගිහියාට උදව් කරන්න නෙවෙයි නිකන් ඒවා ඇහෙනකොට Tamanට ලොකු සතුටක් දැනෙනවා, තෘප්තියක් දැනෙනවා. ඒකට මේක වරද්ද ගන්නට එපා මුදිතාව කියන ගුණය නෙමෙයි මෙතන කියන්නේ. මුදිතාව කියලා කියන්නේ අනිත් කෙනෙක් සුවෙන් ඉන්නව දකින්නකොට සතුටු වෙන ගතිය. මේ මුදිතා ගුණය වෙනම එකක්. මෙතන තියෙන්නේ සරාගී භවයේ එක්තරා ලක්ෂණයක්. කාම රාගය. ඒ කාම රාගයේ එක්තරා ස්වરૂපයක් තමයි තමන් විඳිනව නෙමෙයි අනුන් විඳින එක දිහා දැකලා සතුට. දැන් මේවා තමයි අපිට හඳුනා ගන්න බැරි වංචක ධර්ම හැටියට වෙන්නේ. එතකොට මේ මුදිතාවද එහෙම නැත්නම් අනුන්ගේ පංචකාමයන් දැක දැක තමන් ආස්වාදයක් ලැබීමද? මේවා පරිස්සමින් තේරුම් ගන්නට ඕන. එතකොට ගොඩක් වෙලාවට පැවිද්දෙකුට ඔය දෙක පටලැවෙන්නට පුළුවන්. ඊළඟට හත්වෙනි කාරණේ හැටියට බුදුරජාන් වහන්සේ දක්වනවා අර එකක්වත් කරන්නේ නැහැ නමුත් Taman හොඳට සිල් රකින්නවා ඒ සිල් රැකීමේ බලාපොරොත්තුව මම කොහොම හරි මේ සීලය ආරක්ෂා කරලා දේවත්වයකට යන්නට ඕන දෙව්ලොව ඉපදිලා ඒ දිව්‍ය සැප මට ලබන්නට තියෙනවා නම් හොඳයි මේ Brahmachari සීලයෙන් කියලා දිව්‍ය ලෝකයේ උත්පත්තිය ලැබලා දිව්‍ය සැප විඳින්න. දැන් දිව්‍ය ලෝකයේ ඉපදීම කියන එක විවිධ අරමුණු ඔස්සේ කෙරෙන්නට පුළුවන්. දැන් සමහරව එහි ප්‍රාර්ථනා කරනවා එහි ඉන්නවා බුදුහාමුදුරුවන්ගේ බණ අහපු දෙවිවරු එහි ඉන්නවා මාර්ගඵලලාභී දෙවිවරු ඒ අයගෙන් දහම් අසන්නට ඒක වෙන අදහසක් ඒක ඒක හරියනවද නැද්ද කියන එක වෙනම කතාවක්. ඒකෙන් Tamanට නිවන් දකින්න පුළුවන් වෙනවද බැරි වෙනවද කියන එක වෙනම කතාවක්. හැබැයි ඒ තනත්තා දෙව්ලොව ප්‍රාර්ථනා කරන්නේ ඒ ඉලක්කයේ ඇතුව නම් ඒ මේ කියන කාරණේ නෙමෙයි. එතකොට මේ සීලය ආරක්ෂා කරලා මම හොඳ සැප සම්පත් ඇති යම්කිසි දේවනිකායක ඉපදිලා ඒ සිතූ පැතූ සම්පත් ලැබෙන දේවාත්ම භාවයක මට ජනිත වෙන්නට පුළුවන් වෙනවා නම් හොඳයි. ඒ සඳහා මම හොඳට සිල් රකින්නවා කියලා කල්පනා කරලා ඒ වෙනුවෙන් සිල් රකින්නවා නම් ඒනොත් Brahmacharyaව paludu වෙනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට ස්ත්‍රී පුරුෂයන්ගේ සංවාසයෙන් වැළකීම පමණක් නෙමෙයි මෙන්න මේ කාරණා හතෙන් ඒ යම්කිසි කෙනෙකුගේ බ්‍රහ්මචාරී සීලය paludu වෙනවා ඒ paludu වෙන අවස්ථාවලින් යම් කෙනෙක් වළකිනවා නම් තමයි බ්‍රාහ්මණය ඒතරත්තාගේ සීලය අඛණ්ඩ අච්චිද්‍ර අසබල අකල්මාස කියන මේ දුර්වලකම් නැතිව හාත්පසින් බබලන පිරිපුන් පිරිසිදු ස්වභාවයෙන් ඒ තනත්තාගේ බ්‍රහ්මචාරී සීලය රැකෙන්නේ එනිසා බ්‍රාහමණය යම් කෙනෙක් කියනවා නම් අඛණ්ඩ අච්චිද්‍ර අසබල අකල්මාස කියන මේ ස්වરૂපයන්ගෙන් යමෙකුගේ බ්‍රහ්මචාරී සීලය පරිපූර්ණයි කියලා වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ඒ ප්‍රකාශනය කළ යුත්තේ තථාගතයන් වහන්සේ පිළිබඳවයි කුමක් නිසාද තථාගතයන් වහන්සේගේ බ්‍රහ්මචර්යාව එතරම්ම පිරිසිදු එතරම්ම පිරිපුන් සීලයක් ඒ කියන බව බුදුරජාණන් වහන්සේ එහිදී ජානසෝනි බ්‍රාහ්මණයාට පැහැදිලි කරනවා. එතකොට දැන් නිවන් දැකීම සඳහා ආර්ය ප්‍රතිපදාවට යන්න ආර්යයන් වහන්සේලා, ඒ කියන්නේ රහතන් වහන්සේලා දිවිහිමියෙන් මෛතුන සේවනයෙන්, ඒ කියන්නේ බ්‍රහ්ම අබ්‍රහ්මචර්යාවෙන් වැළකුණුසේක. ඒ කියන්නේ ඒ රහතන් වහන්සේලා දිවිහිමියෙන් බ්‍රහ්මචර්යාව ආරක්ෂා. ඒ එතනට අපි යන්නට නම් අපි අනුක්‍රමයෙන් මේ ප්‍රතිපදා පුහුණු කරන්න ඕන ගිහියෙක් නම් ඒ ගිහි ජීවිතය තුළ කාමය සීමා සහිතව ලෝක ධර්මතාවයන්ට අනුකූලව පවත්වා ගන්නට දක්ෂ වෙන්නට ඕන තමන් පැවිද්දෙක් නම් ඒ පැවිද්ද කියන එකට තමන් එන්නේ කාගේවත් ඕනකමට බලහත්කාරයෙන් නෙමෙයි තමන් කැමැත්තෙන්. ඒතර කැමැත්තෙන් තමන් එතනට පැමුණුනා නම් එතනට යෝග්‍ය පරිදි ඒ බ්‍රහ්මචාරී සීලය ආරක්ෂා කරගන්නට තමන් වෑයම් කරන්න. ඉතින් යම්කිසි පැවිද්දෙකුට තමන්ට උසස් විදිහට පැවිදි සීලය රැකගෙන යන්න බෑ කියලා හිතෙනවා නම් සිවුරු හරින්නට, ඒ කියන්නේ උපවිදි වෙන්නට කිසිදු බාධාවක් නැහැ. ඒක හරියට අර සිල් සමාදන් වෙලා අෂ්ටාංග සීලය දස සීලය සමාදන් වෙලා මට දැන් තවදුරටත් මේක රකින්න පහසු නැහැ කියලා දැනුණාම නැවත පංච සීලය සමාදන් වෙලා තමන්ට සිල් පවාරණය කරන්න පුළුවන්. සිල් පවාරණය කරනවා කියලා කියන්නේ මම දැන් මේ මොහොතේ ඉඳලා මේ සිල්පද 8 10 නෙමෙයි මේ සිල්පද පහ විතරයි රකින්න කියලා තමන්ට අවංකව තමන් සපත කර ගැනීමක් එතනදී. ඉතින් ගිහියාට එහෙම කරන්න පුළුවන් නම් පැවිද්දාට එහෙම කරන්න බැරි කමක් නැහැ. නමුත් ගැටලුව තියෙන්නේ එහෙම කරන්නේ කුමක් සඳහාද? පැවිදි ජීවිතයටපත් වෙලා ඊට පස්සේ පැවිද්දෙන් නැවත ගිහි බවට පැමිණෙන්නේ කුමක් සඳහාද? ඒ කාරණය මත තමයි තීරණය වෙන්නේ. ඒ ආර්ය ප්‍රතිපදාවට ඇතුළත් වෙන්නට තමන් තුල ಗುಣ වැඩෙනවද? එහෙම නැත්නම් මෙතෙක් ගමන් මගෙන් තමන් කඩා වැටිලා පරිහානියටපත් වෙනවද කියන එක තීරණය වෙන්නේ තමන් මොන පදනමක් මතද ඒ සිවුරු හැර යන්නට මහානකමින් බැහැර වෙන්නට තීරණය කරන්න කියන කාරණයක් එක්කමයි ඊළඟට කතා කිරීමේදී සත්‍ය වූද ප්‍රයෝජනවත් වූද අනුන්ට ප්‍රියවන්නා වූද වචන පමණක් ප්‍රමාණ යුක්ත කොට කියන්නට පුරුදු කරගත යුතුයි. එසේ පුරුදු කර ගැනීමෙන් මුසාවාද පිසුන වාච පරුෂ වාච කීමෙන්ද වැළකීම ඉබේම සිදුවේ. එතකොට තමන් සත්‍ය වචන කතා කරනවා ඒ සත්‍ය වචන ප්‍රමණක් නෙමෙයි ඒවා අනුන්ට ප්‍රිය වෙන විදිහට ඒ වගේම සුදුසු තැන සුදුසු ප්‍රමාණයෙන් කතා කරන්න අර්ථවත් වචන කතා කරන්න නිකන් වැල් වට අරන් කියවන්නේ නැතුව අනවශ්‍ය දේ ඔක්කොම නිකන් ඕපාදූප කියවන්නේ නැතිව අනුන්ට යහපතක් වෙන අර්ථ සම්පන්න වචන ප්‍රමාණවත් පරිදි ඒ ඒකත් නොනවත්වා කියවන්නේ නැතිව තැනට ගැළපෙන හැටියට ප්‍රේමනාප වචන වලින් කතා කරන්නට පුරුදු වෙන්නට ඕන. එහෙම කරනකොට තමයි මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්පප්පලාප කියන මේවායින් වළකින්නට පුළුවන් වෙන්නේ. ඊළඟට තමාගෙන් දීමට මිස අනුන්ගෙන් ගැනීමට නොසිතිය යුතුය. අනුන්ට යහපතක්ම මිස නපුරක් නොසිතිය යුතුය. මේ විදිහට කම්පල දන්නා නුවණ ඇති කරගත යුතුය. ගුණවතුන් භජනය කරන ගුණවතුන් ප්‍රිය කරන කෙනෙකු විය යුතුය. මෙසේ සතර අපායට මාර්ගය වන දස අකුසල කර්මපතෙන් වැළකී ස්වර්ග මෝක්ෂයට මාර්ගය වූ දස කුසල කර්මපතයට බැසගත් තැනැත්තාට පාරමී හෝ පිරෙති. එතකොට දැන් ওই පැහැදිලි කළේ පංචශීලය මුල් කොටගෙන දස කුසල කර්මපතයන් ප්‍රගුණ කරන්නට පුරුදු වෙන්නට ඕන කවුරුන් විසින්ද සීලය ආරක්ෂා කරන සීලය පාරමිතාවක් හැටියට පුරුදු කරන තැනැත්තා. ඇයි එහෙම විය යුත්තේ? එය හුදෙක් කය වචනේ පමණක් ආරක්ෂා කරගන්නා ශික්ෂණයක් හැටියට පැවතුනොත් ඒක තමන්ගේ ප්‍රകൃතිය බවට පත් වෙන්නේ නැහැ. ඒක තමන්ගේ ස්වභාවය බවට පත් වෙන්නේ නැහැ. ඒක තමන්ගේ ප්‍රകൃතිය වෙන්නට ස්වභාවය වෙන්නට නම් ඒක මනස ඇතුළතින් සංවරයක් හැටියට පුහුණු වෙන්න ඕන මානසික ගුණයක් හැටියට වර්ධනය වෙන්න ඕන එතකොට තමයි එය තමන්ගේ ස්වභාවය බවට පත් ඉතින් අපි ආර්ය සීලය ආරක්ෂා කරන රහතන් වහන්සේලා කටයුතු කළ ආකාරයට ක්‍රියා කරන්න පුහුණු තමයි ආර්ය සීලය ප්‍රගුණ කරනවා කියලා කියන්නේ. එතකොට ඒ සීල ප්‍රතිපදාව තුළ අපිට මුලින් කරන්න වෙන්නේ ශික්ෂණයක් බලහත්කාරයෙන් කය වචනය හික්මවීම ඊට පස්සේ ඒකට අදාළ විදිහට මානසික දුර්වලකම් දුරු කරලා මානසික ගුණාංග මතු කරගන්නට පුහුණු කරන්න ඕන ඊට පස්සේ මානසික ගුණාංගවල පිහිටා සිටින්නට පුරුදු වෙන්නට ඕන අන්න ඒ විදිහට ශික්ෂණයෙන් සංවරයට සංවරයෙන් ගුණයටත් පැමිණෙනකොට තමයි ඒ තනත්තාගේ සීලය තමන්ගේ ප්‍රකෘතියක් බවට තමන්ගේ ස්වභාවයක් බවට ඒ තමන්ගේ තත්වයක් බවට අනුක්‍රමයෙන් වර්ධනය වේ. අපි අද ඔය කතා කළේ වාරිත්‍ර සීලේහි ප්‍රතිපත්ති ක්‍රමය. ඒ වගේම චාරිත්‍ර සීලය. චාරිත්‍ර සීලය කියන්නේ තමන් විසින් කළ යුතු දේවල්. ඒ චාරිත්‍ර සීලේහි ප්‍රතිපත්ති ක්‍රමය තුල අපිට සාකච්ඡා කළ යුතු වැදගත් කරුණු බොහොමයක් තියෙනවා. ඉතින් අද දවසේ මම හිතනවා මේ කතා කරපු ටික ප්‍රමාණවත් කියලා. අපි ලබන සතියේ උත්සාහ කරමු ඒ චාරිත්‍ර සීලය සීල පාරමිතා පුරන කෙනෙක් තමන් විසින් පුරුදු කළ යුතු අනුගමනය කළ යුතු ගුණාංග හැටියට ඒ පුහුණු කළ යුතු ධර්ම කොහොමද පුහුණු කරන්න කැපවිය යුත්තේ කියන කාරණයක් යම් ප්‍රමාණයකින් හරි සාකච්ඡා කරන්නට අපිට ලබන සතියේ බලාපොරොත්තු වෙනවා. එහෙනම් අද දවසේ අපි මූලික දේශනාව මෙපමණකින් නිමා කරලා අපි සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාවට යොමු වෙමු.